මෙතනදී අහනවා ප්‍රිය මధుර ස්වභාවය අප්‍රිය අමනාප ස්වභාවයේ කියන කාරණාව මගඵල ලැබුවත් මාර්ගය පූර්ණ වුණත් විපාකයේ විසින්ම ගොඩනගලා දෙන එකක්ද කියලා අහනවා. එහෙනම් අපි හොඳට තේරුම් ගන්න ඕන මේ ප්‍රිය මధుරයක <clears throat> අප්‍රිය අමනාපයක මේ විපාකයේ තුලින්ම ගොඩනගලා දෙන එකක්ම තමයි අපි මෙතනදී හොඳට තේරුම් ගන්න ඕන ප්‍රියයි මధుරයි අප්‍රියයි අමනාපයි කියන ස්වභාවය අපි පෙර කළ පුඤ්ඤාභි සංඛාරයක අපුඤ්ඤාභි සංඛාරයක ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රිය මනාප අප්‍රිය අමනාප කියන කාරණාව මේ මොහොතේදී අපිට ගොඩනගලා දෙනවා. එහෙනම් මේ සුඛ වේදනා දුක්ඛ වේදනා දෙක තමයි මේ ප්‍රිය ස්වභාවය අප්‍රිය ස්වභාවය කියලා මෙතන පෙන්වන්නේ විස්තර කරන්නේ. එහෙනම් අපි තේරුම් ගත යුතුයි විපාකයේ තුලින්ම ඕනම කෙනෙකුට මේ මොහොතේදී ප්‍රිය ස්වභාවය අප්‍රිය ස්වභාවය කියන එක ගොඩනගලා දෙනවා. එහෙනම් මේකම තමයි අපි ප්‍රිය ස්වභාවය අප්‍රිය ස්වභාවය තමයි මේ ගතිය කියලා අපි පැහැදිලි කළේ මෙච්චර කාලයක්. එහෙනම් මෙන්න මේ ගතිය කියන ස්වභාවය තුල ප්‍රිය අප්‍රිය කියන ස්වභාවය තුල ලෝභ දේශ මෝහ හෝ අලෝභ අධේශ අමෝහ වලින් පටිච්ච වීමක් කියන කාරණාව මෙතන නැහැ. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන එහෙනම් මෙන්න මේ පහළ විච්ච ගතියට අපි ලෝභ දේශ මෝහයකින් හෝ අලෝභ අධේශ අමෝහයකින් පටිච්ච වෙලා තමයි මෙතනින් එහාට මේක කිලිටි කරගෙන නැවත නැවතත් <clears throat> මේක අபிසංකාර කරගෙන මේ සංසාර ගමන හදන්නේ. එරන් අපි හොඳට මෙතන පැහැදිලිවම තේරුම් ගත යුතුයි මේ මූලික අවස්ථාවෙන්ම ලැබෙන හිත තුලින්ම විපාකයේ තුලින්ම මේ ප්‍රිය මధుර ස්වභාවය අප්‍රිය අමනාප ස්වභාවය ගොඩනගලා දෙනවා. මෙන්න මේ ගොඩනගලා දෙන එක තමයි අර අවිද්‍යාවේ වැරදි මානෙන් යුක්තව මැනලා අபிසංකාර කරලා අර ආස්වාද කියන තැන නිර්මාණය කරගෙන මෙන්න මේ මුලාව හදාගෙන මේ සංසාර ගමන යන්නේ. එහෙනම් දැන් අපි තේරුම් ගත යුතුයි අරිහතුන් වහන්සේට පවා මේ විපාකය තුලින් ගොඩනගලා දෙන මූලික ස්වභාවය පවතිනවා. හැබැයි මේ ධර්මය නොදන්න සියලුම දෙනා මොකද්ද කරන්නේ මේ විපාකයේ තුලින් ගොඩනගලා දෙන මෙන්න මේ ස්වභාවය එනම් මේ දිට්ඨ සුතමුත විඤ්ඤාත තුලින්ම අපිට මේ ප්‍රිය එක අප්‍රිය එක ගොඩනගලා දෙනවා. මෙන්න මේ ගොඩනගලා දෙන දේ තමයි අපි අවිද්‍යාවේ වැරදි මානේ මැනලා අන්න අර අபிසංකාර කරලා එහෙම නැත්නම් ආස්වාද කියලා තැනක් නිර්මාණය කරලා මෙන්න මේක පස්සේ රෝද ගහලා අවිද්‍යාවෙන් යුක්තව මේ සංසාර ගමන හදන්නේ. එහෙම නැතුව මෙතනදී මේ සුඛ දුක්ඛ එව නැත්තම් ප්‍රිය අප්‍රිය කියන එක අලෝභ අද්දේශ අමෝහ හෝ ලෝභ දේශ මෝහ ගති එකතු වෙච්ච තැනක් නෙවෙයි. මොකද මේ ප්‍රිය එක තුල අප්‍රිය එක තුල ලෝභ දේශ මෝහ තියෙනවා නම් අලෝභ අද්දේශ අමෝහ තියෙනවා නම් කවදාකවත් නිවන් සාක්ෂාත් කරන්න බෑ නිවන් දකින්න බෑ. එහෙනම් මෙතනදී අපි ප්‍රඥාවෙන් යුක්තව නුවණින් යුක්තව විමර්ශනය කරලා බලනවා අපි මුලින් දේශනාවල විග්‍රහ කරලා පෙන්නලා තියෙනවා මේ ගතියට පටිච්ච වෙනවා කියලා. එහෙනම් මේ ගතියට පටිච්ච වෙනවා කියන එකේ තේරුම තමයි මේ ප්‍රියයි මధుරයි අප්‍රියයි අමනාපයි කියලා එහෙම නැත්නම් මේ ditta sutamuta විඤ්ඤාත විදිහට විපාක වශයෙන් ගොඩනගලා දෙන මෙන්න මේ චිත්තය අපි අවිද්‍යාවේ වැරදි මානේ මැනලා ආස්වාද විදිහට මේක අරගෙන අර මුලාවටපත් වෙලා මේකට පටිච්ච වෙලා අන්න රෝධ ගැසීමේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. නැවත නැවතත් කෙලෙස් හැදීමේ යාන්ත්‍රණය ඉෂ්ට සිද්ධ කරගෙන යනවා. හැබැයි අරිහතුන් වහන්සේ නමක් මෙන්න මේ ප්‍රිය මధుර ස්වභාවය අතර වැරදි මානෙන් යුක්තව මනින්නේ නැහැ. මෙන්න මේ මැනීම අයින් කරලා තියෙන නිසා මේ මැනීම නොකරන නිසාම අරහතුන් වහන්සේට මේ විපාක සිත පහළ වුණාට පස්සේ මෙන්න මේ විපාක සිත නැවත වතාවක් අபிසංකාර කරගෙන එහෙම නැත්නම් ලෝභ දේශ මෝහ අලෝභ අධේශ අමෝහ ටිකෙන් ඔතලා අර බැඳීමට ප්‍රත්‍ය හදාගෙන යන්නේ නැහැ. ඉතින් මේ බැඳීමට ප්‍රත්‍ය නොහදා මොකද්ද කරන්නේ මේ විපාකය පාවිච්චි කරනවා මේ සංසාර ගමන තුල නැවත එදිනදා ජීවිතේ කටයුතු කරගෙන යාමේ ක්‍රියාවලිය උදෙසා පමණක් කටයුතු කරනවා මිසක පිරිනුවම් පාන තුළු මේ සංසාර ගමනට බැඳීම හදන්න නැවත නැවත ප්‍රත්‍ය හදන්න ඒක අරහතුන් වහන්සේ නමක් පාවිච්චි කරන්නේ නැහැ. එහෙනම් අපි හොඳටම මෙතනදී නැවත නැවතත් පැහැදිලි අවබෝධයකට එන්න ඕන අරහතුන් වහන්සේටත් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර පවත්වගෙන යනවා මේ විපාකයේ ආරම්භයලා හැබැයි මෙතනට අර ලෝභ දේශ මෝහ අලෝභ අද්දේශ අමෝහ කියන සංවලට පත්‍ය වෙන සංසාර ගමනට හේතු වෙන ක්‍රියාකාරීත්වය අරහතුන් වහන්සේ සිද්ධ කරන්නේ නැති නිසා අන්න අරහතුන් වහන්සේට සංසාර ගමන හැදෙන්නේ නැහැ කෙලෙස් හැදෙන්නේ නැහැ නැවත නැවතත් මේ මොහොතේදී අර අවිද්‍යාවෙන් යුක්තව විපාකේ අபிසංකාර කරලා ගන්න අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදයක් අරහතුන් වහන්සේට ගොඩ නැගෙන්නේ නැහැ. හැබැයි මේ බව නොදන්නා සියලුම දෙනා මොකද්ද කරන්නේ? මෙන්න මේ ප්‍රියයි අප්‍රියයි කියලා විපාකයේ විසින් නිර්මාණය කළා දෙන මේ සුඛයට දුක්ඛයට මොකද්ද කරන්නේ? අර මෝහයෙන් වැරදි මානෙන් යුත්ව මුලාවටපත් වෙලා මෙන්න මේ ගතියට අන්න පටිච්ච වෙලා එහෙම නැත්නම් ආස්වාද කියලා මුලාව සකස් කරගෙන මෙන්න මේකට බැඳිලා තණ්හා වෙලා සංසාර ගමන නිර්මාණය කරගන්නවා. ඉතින් මේක <clears throat> අපි නුවණින් යුක්තවම විසඳාගත යුතු කාරණාවක්. එහෙනම් දැන් හොඳට අපි මතක තියාගත යුතුයි අපි අර විපාක පටිච්ච සමුප්පාදය කියලා කතා කරපු තැන මෙන්න මේ විපාකයේ තුලින්ම තමයි චක්කුම් පටිච්චක්කුංච පටිච්ච රූපේච චක්කු විඥානං උප්පද්දති කියපු මෙන්න මේ විපාක පෙනීම ගොඩනගන අවස්ථාව තුල ප්‍රිය මනාප ස්වභාවය අප්‍රිය අමනාප ස්වභාවය කියන දෙක මතුවෙලා එනවා. හැබැයි මෙන්න මේ මතුවීම තුල කෙලෙස් නැහැ. මේක තුල කෙලෙස් තියෙනවා නම් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ මතුවිච්ච එක අපි මොකද්ද කරන්නේ? අන්න වැරදි කෝණේ මැනලා මානෙයටපත් කරලා ආස්වාද කියන මුලාව සකස් කරලා මේක පස්සේ රෝද ගහලා තණ්හා වෙලා තමයි මේ සංසාර ගමන නිර්මාණය කරන්නේ. අරහතුන් වහන්සේ මෙන්න මේ විපාක චිත්තය පහළ වුණාට පස්සේ මෙතනදී මේක වැරදි මානෙ මැනලා අபிසංකාර නොකර කාය සංකාර වචී සංකාර මනෝ සංකාර විදිහට ප්‍රඥා ඇස පහල කරලා සංසාර ගමනට හේතු වෙන අර අවිද්‍යාවෙන් මිදිලා මෙන්න මේක ප්‍රඥාවෙන් දැකලා කටයුතු කරගෙන යනවා. එහෙනම් අපි හොඳට තේරුම් ගත යුතුයි මෙන්න මේ ප්‍රිය ස්වභාවය අප්‍රිය ස්වභාවය කියන එක විපාකයේ විසින්ම නිර්මාණය කළා දෙනවා. මේක සුඛ දුක්ඛ වේදනා මිසක මේක ආස්වාද නෙවෙයි. එහෙනම් අපි තේරුම් ගත යුතුයි මේ අස්සාද කියන කොටස අරහතුන් වහන්සේ නිර්මාණය කරගන්නේ නැහැ. එතර නිර්මාණය වෙන්නේ නැහැ. අර විපාක වශයෙන් ගෙනල්ලා දෙන ප්‍රිය එහෙම නැත්නම් සුඛ අප්‍රිය එහෙම නැත්නම් දුක්ඛ කියන ස්වභාවය අරහතුන් වහන්සේට පවතිනවා. මේක කෙලෙස් වලින් තොර විපාක මට්ටමක් මිසක මේක තුල කෙලෙස් ගති තැම්පත් වෙලා නැහැ. මෙන්න මේකට අවිද්‍යාවේ වැරදි මානෙ මැන්නට පස්සේ අන ආසාද කියන මිරිඟුව හදාගෙන මර හදාගෙන මෙතනට තණ්හා වෙලා මේක පස්සේ රෝධ ගහලා මුලාවටපත් වෙන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එහෙනම් මේ ටික නුවණින් ප්‍රඥාවෙන් යුක්තව විමසලා බැලිය යුතු තැනක්. තිරුවන් සරණයි.